මේක සාමාන්‍ය සරල දෙයක් කියලා හිතනවා නම් පාලකයෝ කවුරු හරි වේවා එයා මේ සියලු වගකීම් බාර ගන්න කියන එක අපි මේ වෙලාවේ විශේෂයෙන්ම රටට රටේ ජනතාවට පැහැදිලි කරනවා අපි ආන්නේ මේ රටේ 1 කෝටි 64 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විරුද්ධයි මේ ගවඝාතනයට මේක තහනම් කළා කියලා ජිනීවා වලින් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ අන්තර්ජාතික වශයෙන් ගැටලු ඇති වෙන්නේ නැහැ මූලික අයිතිවාසිකම් අඩ කළා කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ අපි කියන එක ඉල්ලීම තමයි මේ රටේ ගවඝාතනය නතර කරලා යුතුයි කියන එක සාමකාමී සත්‍යග්‍රහයක් මෙච්චර කාල කරගෙන ගියේ මේක තේරෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා 12න් පස්සේ තේරෙන තේරුණ භාෂාවෙන් මේකට විසඳුම දෙන්න. විසුණු වහන්සේ නමක් දැන් ලිඛිතව ජනාධිපතිතුමාට ලියුම යවලා තියෙනවා. උන්වහන්සේ ජීවිතය පූජා කරන්න සූදානම් කියලා. ඒ නිසා ඒකට ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැත්නම් අපි ප්‍රසිද්ධිය කැමති මේ වෙනුවෙන් ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න